Thank you. තුළ දේශකයන් වහන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා කි පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්වත්නි අදත් අලුතෙන් සූත්‍රයක් තමයි පටන් ගන්න තියෙන්නේ ඒ තයෝ ධම්ම සූත්‍රයේ අවසානය එතකොට අද මම හිතුවා කලින් මේ සූත්‍රේ මම දේශනා කරලා තියෙනවා කියලා නම් බොහෝ දෙනෙකුෙන් දැනගන්න ලැබුණා දේශනා කළේ නැහැ කියලා. මොකද්ද මේ කසී භාරද්වාජ සූත්‍රය. එතකොට කසී භාරද්වාජ සූත්‍රයෙන් මේ පිළිත් පොතේ නිතරම කියවෙනවා. අපි විශේෂයෙන්ම අපේ පිළිත් පින්කම් වල කිරියාහාර පූජා විදිහට ඒක සකස් වෙනවා. ඒක නිරන් කරේ පාවිච්චි කරනවා. එතකොට දැන් මේ කටි භාරද්වාජ සූත්‍රයේ ඒ කියන්නේ භාරද්වාජ කියන බ්‍රාහ්මණයාටයි එක්කයි මේක දේශනා කරන්නේ. මේ සූත්‍රයේ නිදානේ මෙන්න මේ විදිහට කෙටියෙන් අපි හිතා ගන්න ඕනේ මොකද්ද? මහා කරුණා සමාපත්තියට සමවැදිර බුදු පියාණන් වහන්සේ ලෝ බලාදාරන අවස්ථාවේ මේ කසි භාරද්වාජ ඔය දිනේදී මාර්ගඵල අවබෝධයට සුසු වාසනාව දියුණු වෙලා තියෙන බව දැකවා දානවා. ඒ ඒ අවස්ථාවේ අර බුදුහාමුදුරෝ තේරුම් ගත්තා මේ පුජ්‍යලයාට මේ කාරණය වටහා දීමට ඔහුට පහසුයි තේරුම් ගන්න පුළුවන් මාත්‍රකාවක් යටතේ මේක ආරම්භ කරන එක සුදුසුයි කියන වැටහීම බුදුහාමුදුරු අරගෙන ඒ හැඟීම උඩ මේ තනත්තා සීසාන වේලාවට එයාගේ කුඹුර ඒ සීසාන වේලාවේ බුදුහාමුදුරේ ස්ථානට වැඩිය පින්දුපාත මේ ගොවිතැන් කලාවට අපි ගොවි ගියා මේ සාමාන්‍ය මේ පොඩ්ඩක් හරියක් ওই බුලත් පැල් 10ක් 12ක් වගේ හිටෝනේ වගේ ගොවියෝ නෙවෙයි අක්කර ගණන් මිනිස්සු සේනාවල් දාගෙන මහා විශාල ව්‍යාපාරය. එයා තමයි අයිතිකාරය. එතකොට මේ සයන උගත්තු මේ අය විශේෂයෙන් බ්‍රාහ්මණ උගත්ක උගත්කම් තියෙනවා ඒ අතරිනුත් විශේෂ උගත්තු හිටියා. බුදුහාමුදුරුවෝ මේ ස්ථානට වැඩමෙව්වා පින්දපාත ලබා ගැනීමේ හැඩේ. පාස් පෙරත් අරගෙන. ඒ කසි වරද්වාජ ඉස්සරහට ආවා ඉල්ල. මොකද කියලා ආපුවම දැනගත්ත මේ ආහාර ගන්න. ඒකට කියනවා මේ අපි බොහෝ මහන්සි වෙලා මේවා හරි හම්බ කරගන්න. පේනවනේ ඔය මඩේ දඟලගෙන මහන්සි වෙලා බීජ වපුරගෙන ඉතින් මහන්සි වෙලා අපි ආහාර ටික හොයාගන්න. ඒ ඇයි කොහෙවත් ඔය විදිහේ මහන්සි වෙලා ආහාර ටික හොයාගන්නේ නැතුව මේ කවුරුත් සපේන ආහාරයෙන් යමක් ඉල්ලන්නේ එන එක බොහොම ලොකු අධිකමක්. ඒක නිසා මේ කොහොම හරි මේ වැඩේ පටන් ගන්න. මේක හරිනේ. දැන් අපි දන්නවා මේ දඹදිව ඒ කියන්නේ ඒක. ඔය බුදුපියාණන් වහන්සේ උත්පත්ති ලැබව ප්‍රදේශය කතාව යන කතාව කියන බුද්ධ ලිපි. හේතුව මොකද්ද? පොතෙන්දී විතරක් නෙවෙයි. කීප පොලකදී බුදුහාමුදුරන් ඩොයි විදිහේ අවකපින වචන කතා කරපු තැන් තිබුණ ඔක්කොම ඥානවන්තයෙන්ගෙන් ඒ ඔක්කොම ආවේ මොඩෙන්ගෙන් නෙවෙයි. හේතුව එදා ශාස්ත්‍රවරු වශයෙන් පෙනී සිටිය 6 දෙනෙක් ෂඩ් ශාස්ත්‍රුන් කියලා. විඥානවන්තයින්ට ඒ අයගේ පැවතුම් ක්‍රියා කිසිවක් සාධාරණ වශයෙන් පිළිගත යුතු වශයෙන් ඒවා හොඳ ක්‍රියා කියලා සම්මත කරන්න ධර්ම සත්‍යයක් තිබුණේ නැහැ. කාටත් තේුණා මේ අය සමාජය මුලා කරගෙන සමාජයට කිසි යහපතක් නොකර බොහෝම පහසින් සමාජයෙන් උපකාරින් ජීවත් වෙන පිරිසක් සමාජයට මොකුත් ප්‍රයෝජනයක් නැහැ සමාජයෙන් මේ අය ප්‍රයෝජනය අරගෙන මිනිස්සු රවටගෙන පහා ලොකු නම්බුනාම ලබා දාගෙන ජීවත් වෙන පිරිස. ඉතින් ඒ අයට සල්කන අය රෝගී හිටියට කමක් නැහැ අපිට සල්කන්න කිසිම හේතුවක් නැහැ. කියන හැඟීමෙන් තමයි එදා බොහෝ බොහෝමයක් ඥානවන්තය පිළිපැද. හැබැයි ලක්ෂ කෝටි ගණන් එයාට සේනාව හිටියා දා එක හිටියා. ඥානවන්තයෝගෙන් කීප එක්තරා ප්‍රමාණයක් අයි වුණා. එයින් එක්කෙනෙක් තමයි මේ කසීබාරද්දාය. ඉතින් අර ඇඳුමින් සාමාන්‍ය අනිකුත් අයට සමාන තත්ත්වයක් මේ ඇඳුම් කට්ටලේ තියෙන නිසා <clears throat> බුදුහාමුදුරන්වත් ඒ නිම්මටයි වැටුනේ. දැන් ආලෝක විමානට ගිය වෙලාවේ පොට්ටබෑවන් කියලා කියන්න තරම මේ මිනිස්සයා අර තරම් තත්ත්වයක් ආවේ අර පිළිගැනීමයි එතන ඉතින් තුනේ. ඒකට අපිට පේනවා අද පවණක් නෙවෙයි කවදත් මේ ලෝකෙ තිබිච්ච ඒවා කවදත් ඒවා එක එක ආකාරවලින් පවතිනවා. ඔය ASCII සුදුසු අය නීම සුදුසු ක්‍රමක් මතුවෙනවා. අතට ලෝක ස්වභාවයෙන් ගත්තාම හරි. එතකොට අර විදිහේ කසි බාරද්වාජ කිව්වහම බුදුහාමුදුරුවෝ කියනවා ඔබ මේ මොනවද කතා කරන්නේ? ඔබ කියන්නේ ඉස්සෙල්ලා මම සීසා ඒ ඔක්කොම අස්සන්න ලබාගෙන මම බුද්ධි විඳින කෙනෙක්. ඒක ඔබ දන්නේ නැතුව ඒක කපන්නේ. කියලා පිළිතුරු බුදුහාමුදුරන්ගෙන් ලැබුණා කසී බාරද්වාජයට. ඔබ කියනකම් බලා හිටිය කෙනෙක් නෙමෙයි මම දැන් එක පාරයි මම මේ සීසාවේ ඒ මගේ ගොවිතැනක වගාව පටන් කළේ එක සැරේ. මම විකටම ඒක භුක්ති විඳින්න මේ ඉන්නේ. නමුත් උඹ මම වාගේ නෙවෙයි. උඹ හැමදාම වපුරනවා. මේ වැපිරිල්ල ඉවරයක් නැහැ. ඒ වගේම උඹේ වපුරන්නේ ඔබ මේ සාගින නිවා ගන්න. ඔබ තව නෑ සාගින්න නිවිලා. ඔබ සාගින්නක් තියෙනවා. තාම වපුරනවා. ඔබ තාම කනවා. එක පැත්තකින් කනවාම, එක පැත්තකින් වපුරනවා, එක පැත්තකින් දකිනවා. කොයි ඉවරයක් නෑ මේකට. මගේ වැඩි ඉවරයි. ඔහොම කිව්වහම කසී බාරද්වාජගේ ඔළුව නිකන් විකෘති වෙලා ගියා. මේ මොනවද මේ කතාව? එකපාර සීසාල වපුරලා සද්ධාක හැමදාම කන්නේ කියන කතාව තේරු මොකද්ද කියලා. ඒකට ඇව්වා. ඔහේ කියනවා මේ මේ සීසෑම කරපු හොඳ විශේෂ ගොවියෙක් කියලා. ඔයගාව තියනවාද නගුල් තියනවා. හරක් ඉන්නවා. ඒ වගේ මේකට වමනා කරන කුඹර කොහෙද තියෙන්නේ? කොහේ Tamanටයි කුඹුරු යායේ තියෙන්නේ? මේ කිසිවක් නැතුවනේ කතා කරන්නේ. ඉතින් මේක මේ පිළිගන්න සාක්ෂි මොනවා? එනේ ඒකට කරුණු කියන්න ඕන. කියන පිළිතුර අර කසීබාරද්වාජ. කියන්නේ කිසිම ඒකට සාක්ෂියක් අත්ත තේන ලකුණක්. අපිට බුදුහාමුදුරුවෝ අදහනවා උඹ බඩේ ඇති වෙච්ච සාගින්න වශයෙන් කියන ඒ ජීන්න නිව ගන්නයි ඔබ මේ තරම් මහන්සි එතකොට ඔය ජීවිතය තුල පවතින එක්තරා කොටසක ගින්නක්. ඕක නිවන්නව හැම අවුරුද්දම දෙපාරක් සීහා සීසා. නමුත් ඔබ දන්නවද මම ඔය එක ගින්නක් නිවන්න නෙවෙයි. සාගින්න එකක්. රාග ගින්න සිතට ආපුවාම රාගේ සම්පූර්ණයෙන් දැවිලා යන තරමට ජීවුනේ රාගකින්නේ. ඒ වගේම ද්වේෂකින්නේ, මෝහකින්නේ. ජාති ජරා මරණ ව්‍යාධි ආදී ඒ දැන් මතුවෙන තවත් 10 ලබා දෙන කරුණු මේ ඔක්කොම නිවා ගන්න. එකපාරයි ඉන් ඊට පස්සේ ඒවා මුකුත් නැහැ. එතකොට කශීභාරද්වාජ මේ බමුණු හිතනවා ඇති මම බඩගින්නේ තැවෙනවා. එහෙම තැවිල්ලක් මගේ ළඟ නැහැ. මම බඩගින්නෙන් පෙළෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා ඔබ දැන් ඇහුවා මේ මගේ ළඟ තියෙන මේ ආව ආච්චි බන්න මේ ගොවිතැන කරපු මේ වගාව කරීමට උදව් කරගත්ත ආම්පන්න මොනවද? මෙන්න මේවයි මගේ යාම්පත් මොනවද සද්ධා බීජං තපෝ උත්ති පඤ්ඤාමේ යුගනංගලං හිවි ඊසා මනෝ යොත්තං සති මේ පාලපාච දැන් බුදුහාමුදුරුවෝ අර නගුල් කෙවිච් කුඹුර එවම හරක් ආදී මේ ඔක්කොණ්ඩව උන්වහන්සේ ධර්ම ස්වરૂප ඉදිරිපත් කරනවා. දැන් මේ ධර්ම ස්වરૂපයේ වත් එක්ක සසඳලා බුදුහාමුදුරු පෙන්වපු හැටි බලනකොට මේකෙන් ලැබෙන උදව්ව මොකද්ද? වරදින් නැතුව මේ ධර්ම අපේ ජීවිතයත් එක්ක පාවිච්චි කරන්න. ඒකයි මේ මේ සූත්‍රයේ තියෙන වැදගත්ම කොටස. ඒකට බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ ගාථාවෙන් උන්වහන්සේ පාවිච්චි කරපු ආයුධ මොනවද කියලා. මේ සියලු බඩගින්න නෙවෙයි. සියලු ගිනි නිවන්න. ඒ සියලු ගිනි නිවන්න උන්වහන්සේ පාවිච්චි කරපු ඒ වෑම් පළමුවෙන් උන්වහන්සේ බීජයක් ගැන කතා කරා. දැන් වපුරන්න විතර වියෝන. ඒ බුදුහාමුදුරුවෝ දාන්නා මට ඒ විතර වී මයලන් තිබුණා. ඒ බීජ මයලන් තිබුණා. මොකද? ශ්‍රද්ධා. දැන් බලන්න ඕනේ බීජ එකයි ශ්‍රද්ධාවයි. ඒ වියට එකයි මේ ශ්‍රද්ධාවෙයි සමාන ස්වરૂපයකින් අර බීජ කෘත්‍ය කරන හැටි එතකොට අපිට නොවැරදි මේ ජීවිත සංසිල් ලබන ඒ දරුව පාවිච්චි කරනවා. දැන් බීජයක් පොළොවට දාපු හැටි වෙන්නේ මොකද්ද? රසණයත් එක්ක අර බීජයේ තියෙන රසායන ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් එක එක බීජවල රසායන වර්ග එක එක ප්‍රමාණ වලින් එකාස් වෙලා තියෙන ඒ වට්ටෝරුවටයි ඔය නම් කියන්නේ. ඊ යටි කියන්නේ පතෝල යටි කියන්නේ ඒ වායේ එක්කාසියන රසායන ගොනුවට හඳුනන දීපු නම් ඒවා වෙන වෙනම රසායන වර්ග එක එක ප්‍රමාණ වලින් සංයෝග වෙලා තියෙනවා අරක පොළොවට දාපු ඇටි තාපය සූර්ය රශ්මියයි පොළොවේ උෂ්ණත්වයයි ඔක්කොම ක්‍රියාත්මක වෙන අරක රසායන ක්‍රියාත්මක වෙලා කරන්නේ මොකද්ද ඒ රසායන ඒ ඒවා පොළවෙන් ඒ අවත තියෙන ඒ රසායන වර්ග පොහොර නොවින් අදිනවා. ඇදලා ඇද ඇද කරන්නේ මොකද්ද? ඒක වර්ධනය කළා ගහක් වශයෙන් නිපද වෙලා නිර්මාණය වෙලා ඊට පස්සේ අර 60 වර්ග ගණනාවක් මහා ගොඩක් ඒ වී ගහක එක වී ඇටයකින් සකස් කරනවා. ඔන්න ඒ වීයටයක් කරන ක්‍රියාව. ඒකට මේකට සමාන ස්වરૂපයක්. අයි පසුබෑමක් අඩු වැඩි කමක් නැතුව ශ්‍රද්ධාව සම්තානගත කරපු ඇති. ඒකට සම්තානගත කරන කරන එකයි අර කුඹුරේ මඩට දාන එකයි දෙකම එක ක්‍රියාවක සමාන ක්‍රියාවක්. මේ ශ්‍රද්ධාව අපේ ළඟ තිබිච්ච එකක් නෙවෙයි. වී ඇටේ පොළොවේ තිබිච්ච ගැටේ. ඒ කුඹුරේ තිබිච්ච ගැටේ. අ ප්‍රයෝජනවත් නිසා වී ඇටේ කුඹුරේ රෝපණය කළා වගේම ශ්‍රද්ධාව අපේ ළඟ තිබිච්ච එකක් නෙවෙයි. මේ సంతානයේ සිටේ ශ්‍රද්ධාව රෝපණය කරනවා. රෝපණය කරනවා කියන්නේ මොකද්ද? සිටිවිලි එක්ක තමන්ගේ සිටිවිලි එක්ක මේ මිශ්‍රණය මේ හැඳීම දානවා. මොකද්ද මේ හැඟීමේ තියෙන්නේ? මේක බොහෝ අවස්ථාවලදී කිව්වා අපි ශ්‍රද්ධාවේ තියෙන්නෙම වරදින් බේරීමත් ඒ කියන්නේ හොඳ ධර්ම නිෂ්පාදනය කිරීමත් වර්ධනය කිරීමත් නරක ධර්ම පාවිච්චි නොකිරීමත් අස්මි. ඒතකොට නරක ධර්ම එක්ක සම්බන්ධ නොකරන ගතිය තමයි ඔය ලැජ්ජාව කියලා පාවිච්චි කරන්නේ. එතකොට සද්ධාවේ තියෙන්නේ අර කියන ගති දෙක නම් නරක ගති නරක ධර්ම අස්ක්‍රීමත් හොඳ ධර්මයක ජීවත් වීමත් කියන එක ගන්නකොටම එතනින් ඉස්සරහට එන ඉලිප්පිලා මතුවෙන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතේට බුද්ධජ ස්වરૂප අයින් කරන එකයි සැනසille දෙන ස්වરૂප වගා කරන එකයි කියන එකයි ශ්‍රද්ධාවේ අදහස. එතකොට අර බීජය ඒකේ තියෙන රසායන වර්ග ඇදලා ගන්නවා වගේ පොළවෙන් මේ සත්‍තාව කියන බීජයක් සමාජයේවත් ඔහු අවට පරිසරයේ හැම වෙලෙම සිටිවිලි අස්සට තමා අනත්ත්වයටපත් කරන පීඩා ලබා දෙන ධර්ම එන්න නොදී හොඳ ධර්ම අර ශ්‍රද්ධාව ඉති ඇදලා ගන්නා උරනවා කොහොමද අපිට දර්ශනයක් වැටෙනවා අපිට ඇහැට යමක් පේනවා නරක විදිහට ඒක ඒක ආශ්‍රය කරන්න අපිට ඉඩ කඩ තියෙනවා නමුත් ශ්‍රද්ධාවෙන් කියනවා නරකී කිව්වේ තමාට 1000 වැඩි කරන. ඒවා මේවයි කියලා හිතන් සද්ධාවෙන් තේරුම් ගත්ත පුජ්‍යලයා ඒ දර්ශනය පිළිබඳව සිතන ක්‍රමයක් තියෙනවා. සිතන ක්‍රමයේදී තමාගේ සිත දවන තත්ත්වයට නොයන. ඒ දර්ශනයෙන් රාගෙන් පිච්චෙන්නේ නැති වෙන්නේ. ද්වේෂෙන් පිච්චෙන්නේ නැති වෙන්නේ. මෝහයෙන් පිච්චෙන්නේ නැති වෙන්නේ හිතන ක්‍රමයක් තියෙනවා ඒ විදිය හිතණ්ඩයි අරය තීරණය කළේ අර ශ්‍රද්ධාවේ කිව්වේ ඒකයි එතකොට දැන් මෙයා ඒ දර්ශනය දැකලා ඒකට ආශා කරන්න ඕනේ නෑ මට පුළුවන් බලන්න ආශා කරනයි කියන්නේ නැවත නැවත බැලීමේ අදහස නැවත නැවත බලන්න බෑ මට ඕක ඕක මොනවද දන්නේ ඊට පස්සේ දැන් බලලා ඉවරයක් කරනවා එච්චරයි මතු බලාපොරොත්තුවක් ඒ පිළිබඳව මොනම හැඟීමක්වත් යන්න කිසිම සූසුකමක් නැහැ. මොකද මට දැන් මම දන්නේ නැහැ. ඒක එහෙම මට ඕන විදිහට තියෙන්නේ. අන්න එතකොට යා රාගයෙන් දවාගත්තේ නැහැ දර්ශන. රාගය කියන්නේ නැවත නැවත ඒකත් එක්ක ඇලී පැවතීම. ලෝභය කියන්නේ ඊට පස්සේ ඒක ඕනයි. දැන් මෙතන මෙයා තීරණය කළා ඒක මම බැලුවා. ඔය එකම මතුවට බලාපොරොත්තු වෙන්න මට බෑ. බැරි මම දන්නේ ඒකට මොනවා වෙන්නේ. එතනින් සීමා කරන සිටිවිල්ලෙන් කලේ මොකද්ද? අර නරක එන පැත්ත අයින් කරනවා සමගම ඉතුරුනේ ඒක කෙරෙහි තමාගේ සිත දවා නොගත්ත නොගන්නා ස්වરૂපයක තීරණ යැති හැඟීම. අන්න ඒ හැඟීම ඒ දර්ශනයට පමණක් නොව ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය පහ වෙන් කරගත්තාම හැමතැනම තියෙන ඔය පහ තමයි. නමුත් ඒක නිකන් තවත් දල වශයෙන් බෙදෙනකොට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සමාජයේ ආණ්ඩුව ඒ වගේම රටේ තොටේ කරන සිද්ධීන් තමන්ගේ ලෝකයා සලකන හැටි තමන්ගෙන් ලෝකයා බලාපොරොත්තු වෙන දේ මේවා අපිට අපේ ජීවිතයත් එක්ක පැමිණලා තියෙනවා. අර ඒ ඔක්කොම තියෙන අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමයි. නමුත් මම ගොනු වෙලා තියෙන එක එක ආකාරයි. අපි යන්නේ ඒවත් එක්ක අර සද්ධා බීජය විශ්ින් කල යුතු වැඩේ ඒවත් එක්ක පාවිච්චි කරනකොට අපට සිද්ධ වෙනවා කිසි කෙනෙකුගෙන් කිසිවක් බලා පොරොත්තු නොවන මට්ටමට සිටවිල්ල දාන. ඒ හේතුව මොකද? බලාපොරොත්තු වුණොත් අර 10 මතුවෙන සිද්ධියක් ඒක <clears throat> ඒක බලාපොරොත්තු ඉතු වෙනකන් බලාපොරොත්තු වෙන එක 10ක් ඊළඟට ඒක ඉතු නොවන ඊට වඩා භයානික 10ක් නිසා බලාපොරොත්තු අයින් කරනවා අයින් කිරීම නිසා ලැබුණ තත්ත්වයක ජීවත් වෙන්න මෙයා පුරු වෙනවා ඒකට මේ සද්ධාවේ අයිතිවාසිකම. ඒතර ඒක නිරතුරුව පාවිච්චි වෙනකොට ඒක නිරතුරුව සමාජයේ පාවිච්චි වෙනකොට වෙන්නේ මොකද්ද? අර වී ඇටේ ඇට ගණනාවක්. මහරාශියක් වී කරලා හදන්න වගේ මේ ශ්‍රද්ධාව විසින් මෙයාගේ ජීවිතේ පැති පහ පැති පහක ඒ විදිහේ සිටිවිලි පහල කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ මොනවාද? ඒ සිත ආශ්‍රිතව හැදෙන්න රූප කලාප ශරීරේ වර්ග පහක් තියෙනවා. අශකනාසේ දිව ශරීරයේ කියන කොටස් පහට ඒක අපි පංචකාමයේ කියන්නේ. ඒ රූප කලාපයන් හැදෙන එකට කියන පරමාණු. ඉතින් ඒ සද්ධාව වැඩ කරනකොට අර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ විදිහේ සෞම්‍ය අදහස් පහළ කිරීමට උදව් දෙන වර්ග පහක අර රූප කලාප පෙරලියක් ඇති වෙනවා ඒවා හදවතට ආපුහම ඒවා ලේ දහසේ හැම වෙලෙම මිශ්‍ර වෙලා ක්‍රියා කරමින් හදවතට ආපුහම තවත් ශ්‍රද්ධාවක් ඒ ඒ වටිනා තත්ත්වයේ සිතිවිලි පහළ කරන්න දීසිය මොකද ඒවා හැදිලා තියෙන්නේ අර සද්ධාමයේ සිටවිල්ලත් එක්ක මිශ්‍ර වූ තීරණ ඇති චිත්ත සත්‍යයක් අඩංගු වෙනවා. පාප ගුණේ අඩංගු වෙනවා. අන්න ඕක බුදුහාමුදුරුව මේ කසී භාරද්වාජට දැන් පෙන්නනවා. අර තමන් වහන්සේගේ දාහය නිවා ගන්න සද්ධාව උපකාර වෙච්ච හැටි. දැන් මහා ඥානවන්තයෙක් නිසා බොහොම ගෞරවයෙන් සැලකිල්ලෙන් අවධානය තදින් යොමු කරගෙන මෙයත් අහගනී. ඒ මොකද අහන්න හේතුව ඒක මහා විද්‍යාත්මක පදනමක් උඩයි කතාව යන්නේ. එක තැනකවත් හැලහැප්පිවි අස්කොම් කෑලි හිර වෙනව මොකද කරන්නේ? ඒකට උන්වහන්සේ වදා ගන්නවා සද්ධා බීජං තපෝච්චි කිය. එතකොට දැන් බුදුහාමුදුරුවෝ වදාරනවා ඔය ශ්‍රද්ධාව නැමැති බීජයේ සසදල සමාන කළයි මම කතා කළේ. ඒකට බීජයක් වපුරපුවාම ඒකට ජලය ඒ වගේම මේ ශ්‍රද්ධාව කියන එක සිතට ආපු හැටි සිතේ රෝපණය කරන කුජලයා ඒකට ජලයෙන් කරන වැඩේ කරෙන්න ඊට ඒකාසු කරන ධර්ම ස්වરૂපයක් තියෙනවා. ඒ මොකක්ද? තපස. තපස තමයි සද්ධා බීජයට වැස්ස. ඒක වැස්සට සමාන කළා. ඒ කියන්නේ හැම වෙලෙම වහිනව නෙවෙයි අවශ්‍ය ආකාරයෙන් වැස්ස ලැබීමයි ජලය ලැබීමයි මේ කතා කරන්නේ. මේ තපස සද්ධාව නැමැති බීජය సంతානයේ හොඳාකාර රෝපණය වීමට කියන්නේ තැන්පත් වෙලා ඒක ප්‍රබලත්වයට පත් වීමට තපසේ කියලා කියේ මොකද්ද? නිරන්තරයෙන්ම තමාගේ හිතේ කෙලස් තවන කෙලස් තවන ක්‍රියා තමා ළඟ නිතර වැඩ කරන්නේ කෙලස් තවන එකේ මොකද්ද? මේ තැවීමේ කියන එක අපි ඊට කලින් කියලා තිනවා. තැවීමේ කියන්නේ ප්‍රමාණයට වමනා කරන උෂ්ණත්වය අඩුවෙන් හෝ වැඩි වෙන්න නැතුව ගානට උෂ්ණත්වයේ දීමයි. තවන කියන කතාවෙන් කියන්නේ ඒක සිංහල පදේ තවන එක. ඒකට කෙලස් තවන කියන්නේ අර තමාගේ සිතේ දාහය වැඩි කරන ගතියයි කෙලස් කියන්නේ. දාහය වැඩි කරන ගතිය. કોઈ ක්ලේශේ සිතට ආවත් දාහය වැඩි කරනවා. ඒ දාහය වැඩි කරන එක ඒ දාහය වැඩි කරන එක සම්පූර්ණයෙන් අඩු වෙන්න නොදී ඒ වැඩි කරන එකත් නවත්තලා නවත්තමින් කරන ක්‍රියාව නැවැත්වීම සඳහා කරන ක්‍රියාවට කිව්වා තැවීම. දැන් පොට්ටොනිය වලින් තවන්නේ ඒකයි. කවන වෙලාවට මෙහෙම කියලා ගන්නවා. ඒ කියන්නේ අර එතන මොලොක් වෙන්න වමනා කරන උස්නේ දෙන ගමන් වැඩි රත් වෙන්න නොදී විදහට ගන්නවා. ඒක වෛද්‍ය සිංහල වෛද්‍යකමේදී. එතකොට මේක මේ කබසට යොමු කළා. කතා කිරීමේදී අපි ඒක කරන්නේ කොහොමද? හැම එකකම තමන්ගේ සිිතට මොන જાති එකක් ආවත් අපි කියමු අපි රහත් වෙලා නැහැ සාම ප්‍රත්‍යඥයි ඒක නිසා নানা ආකාරවල කෙලෙස් සිත් වෙන්න පුළුවන් මේ ගාන්න තවණයි කිය මොකද්ද ඒ ක්ලේශයට අයිති වැඩේ කරන්නේ නැහැ ආව බව දැනගෙන නිකම්ම යම් කෙනෙක් කෙරෙහි අමනාපයක් ඇති වුණා. ඒ තම දැනගත්තම හිත දැන් මේ කාරණේ උඩ අමනාපයයි තියෙන්නේ. කාම දිනව අමනාපය. නමුත් ඉන් එහා ඒ අමනාපයට අයිති ක්‍රියාවන් සංවිධානය නොකරනවා නම් මොකද ආයෙ කරන්නේ? අර ගාන වැඩියෙන් රත් වෙන එක ගානට එනකන් නිස්සබ්ද වෙයි. ඒ ගැන හිත හිතිල්ල තමයි අර පොට්ටනියෙන් තවනවා වගේ වැඩි. මේ හඳුනා ගැනීම. මේ කාමති, කාමති. එතකොට වෙන්නේ මොකද්ද? අර ශ්‍රද්ධාවෙන් ගත්ත අදහස සාර්ථක කිරීමට මේ මේ ක්‍රියාව උපකාරයි. ඒ දෙන්නේ බීජයල ඇතුළට පස්සේ අර රසායන අදින්න ඇතුලේ කරන ඇටේ ඇතුලේ කරන රසායන කම්පනයේ තුලින් ඇදෙන්න අර ජලය උපකාර වෙනවා. අන්නේ වගේ මෙතන අර පුද්ගලයා විහිං අර සිතන ක්‍රමයේ උඩ අර ශ්‍රද්ධාව කියන එක පවත් ගන්න පුළුවන්. වර්ධනය වෙන්න පුළුවන්. වැඩෙන්න ඉඩ ලැබෙනවා. බුදුහාමුදුරු තපෝවෘත්ති කියලා වදාළේ. වර්ෂා ජලය මේ කියන ශ්‍රද්ධා බීජයට වර්ෂා ජලයයි. උකට මට නිකම් පේනවා වගේ පේනවා බ්‍රාහ්මණයා දැන් කට අරගෙන ඇති බුදුහාමුදුරුවෝ දෙවිදෙට. ඒක තේරෙනකොට. ඒ මොකද නුවණ තියෙන නිසා. ඒක අස්සේ සිතවිලි දුවන්න බොහොම ලෙහෙසි විදිහටයි බුදුහාමුදුරුවෝ මේක විග්‍රහ කළේ දෙදුයි. ඒකේ ඒ එක විග්‍රහ කරනවා සමගම ඕනෑම කෙනෙකුට පුළුවන් ඒ විග්‍රහ වෙන ප්‍රමාණය තේරුම් ගත්ත ප්‍රමාණය එවලම පාවිච්චි කරන්න. එවලම පාවිච්චි කරන්න පුළුවන්. ආයිත් මේක නාලා ඉල්ල ඔළුව පීරගෙන උත් කාල පටන් ගන්න ඕනේ කියන මොකුත් නැහැ. එහෙනත් එකම පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි බනහල නැගිටිනක සමහරු වැඩි දෙනෙක් මාර්ගඵල ගැන මේ ලැබලා මේ අවසන් උනේ අර කියනකොට කරනවා. ඒ කරන්න පුළුවන් විදිහට බුදුහතුරු කියන්නේ. අපේ ඉතින් දුර්වලකම් නිසා ඒ ශක්තිය නැහැ. නමුත් ඒ තරම් පැහැදිලියේ කියම. එතකොට අර සද්ධාවට අර කියන තපස් ගුණේ උදව්ව ලැබෙනකොට ඇත්ත වශයෙන්ම සද්ධාව මොනම ගිලිහිමක්වත් සද්ධාව වෙන්නේ සම්පූර්ණ මේක නිශ්‍යාකාර ක්‍රියාත්මක. ඒ සද්ධාවට උදව්වක්. සද්ධාවේ කියන්නේ මොකද්ද? ගත්තා අදහසට උදව්වක්. ගත්තා අදහස සාර්ථක කිරීමට, අධාර්මික අදහස සාර්ථක කිරීමට බලවත් උදව්වක්. ඊළඟට බුදුහමඳුර වදාරනවා සද්ධාවත් පඤ්ඤාමේ යුගණංගල මගේ මේ ප්‍රඥාව වියගහයි නබුලයි. මගේ මේ ප්‍රඥාව තමයි මගේ ඔය තඹුලා පාවිච්චි කරන ඔය නබුලන් වියගහයි. නබුලෙමයි වියගහ තියෙන්නේ. අර හරක වඳින්න තැන. ඒගොම ප්‍රඥාවේ තේරුම කියන්නේ නිවැරදි තීරණය කියලා. නිවැරදි තීරණය කියන්නේ මොකද? නිවැරදි තීරණේ කිව්වේ එක පැත්තකටවත් තමාගේ සිත පීඩා ලබන මනෝ පැත්තකටවත් වැටෙන්න ඉඩ නොදී පවත්තන තීරණයයි මේ නිවැරදි තීරණේ. ඒකට මේ මොකද්ද මේකෙන් පෙන්වන්නේ? සමතාවය, මදහත් භාවය ආරක්ෂා කරන්නේ ওই ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි මධ්‍යස්ථතාවයේ කියන සිටිවිලි කොයිම පැත්තකටවත් බර නොවෙන්න පවත්වාගෙන යන ක්‍රමයේ දෙන්නේ ජීවිතයට අර ප්‍රඥාවේ උටයිති අර්ථ ස්වરૂපය. එතකොට අපි දැන් බලන්න ඕන වියගහටයි නගුලට මේක සම කරන්නේ කොහොමද? අපි දන්නවා මේ හරක් බාන දේ අබ්බගෙන යනකොට එන ගුල ඒ මේ අත පෙල්ලුම අර සී වැල හරියට ගෙනියන්න බෑ හරියට ඒකට අර දිය ගහ කිව්වේ මොකද ඒ එහාට මෙහාට නොයන්නේ සමතාවෙන් ඇදගෙන යන්නේ අර හරක් බෙල්ලට තියෙන බඳින එකයි මේ ධාතු. ඉතින් ඒක බඳින්න එකක් ඕනේ ඒක තමයි නගුල නගුලේ බඳින්නේ. ඒ නගුල කොයි අතට හෝ අර විකෘති අතකට ගියොත් අර හී හැමේ කියන හී වැල හරියට ගෙනෙනවා. එතකොට ඒකෙන් ඒ නගුලෙන් කරන්නේ සමතාවයෙන් මේ ක්‍රියාව යථා තත්ත්වෙන් සිදුවීමට නියම උදව්ව අර ඒ ආම්පණේ කියන්නේ නබුලෙනුයි උගුලේ තියෙන අනිත් කොටස. ඒ ගහන්නේ සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ ගානට දැය. ප්‍රඥාවෙන් කරන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ තමන්ගේ සිටිවිලි ගානට ඉස්සරහට දල්ලු කරන යන්නේ ඒකයි ප්‍රශ්නය. ඒ කිව්වේ අර තීරණයේ උඩ යන්න කොයි පැත්තකට බර වෙන්නේ නැහැ. බර නොවේදීමම තමයි දුක් නොවිඳීමට පීඩා නොවිඳීමට හේතු. මේ බර වෙනවා කියන්නේ මොකද්ද? පළමුවෙන් බර වෙනවා ආශාවෙන් ඊළඟට බර වෙනවා ද්වේෂයෙන්. මේ පැත්තට හැරප්පුණොත් අර පැත්තට යනවාමයි. ඔයි උරු ගිලෙන්න මොහොනේ. දැන් යම් කිසි කෙනෙක් මේ පැත්තේ ඉන්න එක නා දඟලුවොත් ඕක හරි ගස්සන්න අනිත් පැත්ත මෙව කරනකොට වතුර පිළිලා. අර පැත්තට යන්නේ බොහොම සැරේ. අන්න ඒ වගේ මේ දෙපැත්ත කොයි පැත්තට බරනොද යාමේ ක්‍රියාවට අර තමන් ආසාවෙන් බර වුණොත් ඊළඟට ද්වේෂයෙන් බර වෙනවා. ඒ මොකද කවදාකත් තමන් හිතන ආසාව සාර්ථක වෙච්ච දවසක් කිසි ජීවිතයකින්වත් කිසි කාලයකවත් නැහැ. හැම ආසාවක්ම අසාර්ථකයි. ආසාව කරව ප්‍රමාණයෙන් යාට සම්පූර්ණ වෙලා නැහැ. එයා ඉතින් අන්තිමට ආසා කරමින් ලැබිච්ච පමණින් සතුටුලා තියෙනවා. කෑමක් කන්න ගියත් එහෙම. ඇඳුමක් අඳින්න ගියත් එහෙමයි. කෙනෙක් ආශ්‍රය ගන්න ගියත් එහෙම. බොහෝම හොඳට රසට කණ්ඩායි හදන්නේ. ඒකට ඕන කොන්න ඔක්කොම දාලා එයා හිතපු රස නෑ ඒකේ තීන රස බුද්ධිය නැටෙන. විරස නෑ ඒක. නමුත් හිතපු රසේ නෙමෙයි. කවදාකත් හිතපු රසේ කාටවත් කල්ලා නෑ. මොකක්වත් ලැබෙන්නේ ඒක නිසා රසය ආශා කරනකොට අමනාපයට වැටෙනවා. ආශා අමනාප දෙකම නොයන තැනට තමාගේ සිතුවිලි සංවිධානය කිරීම තමයි මධ්‍යස්ථතාවය කියන්නේ. මදහත් භාවය කියන්නේ ආස අමනාප දෙක නොයෙන්න ඔය 10 මතු කරන ඔය ගති නොයෙන්න තමාගේ සිතුවිලි සංවිධාන කිරීමට කියලා ප්‍රඥාව. ඉතින් ඒක පුහුදුම් පුජ්‍යලයාගේ පුහුදුම් පුජ්‍යලයාගේ එක දිගටම කරන්න බෑ. අර බලපෑමෙනෝ නමුත් යමෙක් කරගෙන කරගෙන යනකොට නිකම්ම කරන මට්ටමටත් එනවා. ඒක ගැන මේ බුදුහාමුදුරුවෝ දාන. ප්‍රඥාව තමයි මගේ නගුලයි මේ වේගහය වෙනුවෙන් මම පාවිච්චි කරනවා. එතකොට ඒකෙත් මේකෙත් අරක తాවකාලික උදව්වක් ගන්න අච්චර දැන් ඉල්ලම් මඩ මඩ කාගෙන දඟලන මේ සියලු දුක් නිවන් එක 1000ක් ඔක්කොන්ටම සිතවිල්ලක් එක්ක ජීවත් වීම නිශ්‍යාකාර කරගන්න පුළුවන් කරනකොට ඒක සියල්ල සාර්ථක වෙන බව බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකට පඤ්ඤාමේ යුගණංග. ඊළඟට බුදුහාමුදුරුවෝ ඒ හිරි ඊසා හිරි ඊසා කියලා කිව්වා. හිරි කියලා කිව්වේ ලැජ්ජා වැරදි වැඩ කරන්න තියෙන බය. හැකිලිය බය නෙමෙයි ඒක කියන්නේ. ඒක ටික ඔත්තප්ප ඒකට හැකිලෙනවා. හැකිලෙනවා කියන්නේ කරන්නේ නැහැ. ඒ හැකිලෙනවයි කිව්වහම බුදි ගහන්නේ නැහැ. ඒ කරන් තියෙන වූ සියලු ධෛර්ය අයින් වෙනවා. ඒකයි මේ හිරිය කියලා. එතකොට හිරි ඊසා ඊසා කියන්නේ නබුලිසට නබුලිසෙන් කියන්නේ අර කපාගෙන යන්න තියෙන පොළොව කපාගෙන යන්න තියෙන කොටස් තියෙන. ඒකෙන් තමයි ජීවල යන්නේ. ඒ නබුලිෂ කියන්නේ ඒකට. බුදුහාමුදුරුවෝ දන්නා මගේ සිතේ තියෙන මේ වරදක් හමු වෙච්ච හැටි ඒක නොකිරීම සඳහා පීන උනන්දෝ වේගය පුළුවන්කාරකම තමයි තමසලා ඔය නගුලිස වශයෙන් මම පාවිච්චි කරන්නේ. ඔය නගුලේ තියෙන අර අණ්ඩ يعني යකඩ නිවෙත් පොළොව කපාගෙන යනවා. කිසිම හේකට ඉඩ දෙන්නේ නැහැ කපාගෙන. අන්න ඒ වගේ මගේ ලැජ්ජාව මේ කියන්නේ හිරිය මම මේ මේ කොයි තරම් දැන් අර නබුලිෂට අහුවෙච්චාම ඕන මඩ ගල් කැට ලී කෑලි ඔක්කොම කපාගෙන ඒවට ඒව නිසා නම තින්නේ නැහැ මේ වෙන්නන්නේ මොකද්ද පව් කිරීම සඳහා යම් කිසි කෙනෙක් තුල ඒ දද්දාව කියන මේ එකට එකඟ නොවන ගතිය හැකිලෙන ගතිය තියෙනවා නම් එයා පව් නොකරන ගති පව් නොකිරීම යකින් කරනවා ඒ කියන්නේ අර නගුලිස මොහකවත් පැටලෙන්නේ නැත්තම් අර හීවැල හොඳටම කඩාගෙන යනවා ඇති ඒ වගේ අපේ මේ සිතවිලි අර නරක පැත්ත එක්ක පටලවන්නේ නැති පටලවන්නේ ඉඳ නොදෙන ගතියම සනසිල්ලේ කඩාගෙන යන්න මේ හිරිය කියන එකයි උදව් වෙන්නේ. ඒ කියන්නේ නරකක් එක්ක පැටළුනොත් සනසිල්ල සනසිල්ලට සහය වෙන අර කටයුත්ත ගෙනියන්න බෑ. සනසිල්ලේ කටයුත්ත කරන්න බෑ. අර නබුලිස කියන එක මොන ගලක් මොන වෙලක් මොකක් කමක් කඩාවේ නැහැ. අන්න ඒ වගේ කොයි තරම් මේ හිරිය තියෙන පුජ්‍යලයාගේ సంతාන හිරිය තියෙන කොයිතරම් ලෝකේ වැරදි වැඩ කරන්න ඉඩ තිබුණා කොච්චර පහසුකම් ආවත් ඒවා ඔක්කොම මුදල් දීලා කරවන්න හැදුවත් ඒ පුජ්‍යලයා කක්කත් පාරගන්නේ නැහැ කෙලීම් අර කරගෙන ගිය වැඩේ ඒ ආකාරයෙන්ම කරන්න ඇති මොකද්ද නරකට අහු නොවි හැකි තාද්දුරට හොඳ කරනවා කියන හොඳ දිගේ ගමන් කරනවා ඒ හොඳ දිගේ ගමන් කර කිරීමම අර මෙයාගේ ජීවිතයේ ක්‍රියා කරන ධර්ම නමක් වශයෙන් කිව්වා හිරිය කියලා. ඔය හිරිය තියෙනවා නම් කිසි පැටලවිල්ලක් එක්ක සම්බන්ධයි. ඒ හැකිලෙන ගතිය කියලා කිව්වේ අර තෝරන්නයි. නමුත් මේන් පෙන්වන්නේ මොකක්ද? කිසිම එකක් එක්ක සම්බන්ධයි. අනන්ත අප්‍රමාණ නරක වැඩ නරක සිතුවිලි නරක වචන කියන්න පුළුවන් ඉඩකඩ තියෙනවා මොනක වුණත් ඒව කෙරෙන්නේ හොඳ වචන හොඳ සිතුවිලි හොඳ ක්‍රියා නොකඩවා කරගෙන යනවා අන්න හිරියේ ලක්ෂණ ඒක හරියටම නගුලි සවා කිසි කතාවක් නෑ අරවා කොච්චර ඔයාලා රෝමාලි කැලේ දුන්නත් ඔකඩාගෙන ඉන්නේ නෑ මේක බුදුහාමුදුරුවෝ දාලා මෙන්න මගේ මේ නගුල් කිරිය තමයි මම නගුල වශයෙන් පාවිච්චි කරන්නේ. මොනවාද මේ කෙලෙස් නසන්න. ඊළඟට මනෝ යොත්තක්. මනෝ යොත්තක් කියනවා. බුදුහාමුදුරුව දාන්නයි මනෝ කියන්නේ මින්මට. මින්ම කියන්නේ එක එක දේ හැම එකකම ප්‍රමාණය හැඳිනීම. ඔකට මින්ම කියන්නේ. හැම එකම ප්‍රමාණය හැඳිනීම පමණක් මින්ම. බුදුහාමුදුරුව අදාරනවා මනෝයත්තක්. මගේ මේ මේ මින්ම දැනීමම අර හරක් පාන එහාට මෙහාට කරවන ලනුව වගේ. මින්ම ඒ කියන්නේ මොකක්ද? ඔය කිව්වේ අර මානසිකාය. මනසිකාරය කියන්නේ දැන් අර හිරියෙන් අපි කිව්වා නරකට කොයි එකකටත් අහු නෙවි හොඳ දිගී ගමන් කරන ගතියක් හිරිය තියෙන එක. එතකොට මේ මනෝ කියන එකෙන් පෙන්වන්නේ මොකද්ද? මේක නරකයි මේක හොඳයි කියන. හඳුනාගන්නේ මේ කියන මිම්ම දැනගැනීම. මේක හොඳයි මේ ධර්මය මත. එතකොටයි අර අයින් වෙන්නම්. ඒකටයි අර මානසිකාරය කියලා පෙන්වන්නේ. ඒකේ මානසිකාරය හැම වෙලෙම තියෙන්න ඕනේ. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට හිතෙනවා. තුන් කොහොමද ඕක හැම වෙලෙම නැහැ බොහොම ලේසි වැඩක්. ඕන එකක් කරන ගමන් තමන්ගේ හිතට ආපු අදහස මොකක්ද කියලා තෝරගැනීම අපහසුයක්. ඔච්චරයි කියන්නේ. ඒක උන්වහන්සේ වදාරනවා අර ළමයෙන් එහාට මෙහාට නොමගට යනකොට අර කනිසි මගට දමන්නවා කියන්නේ. ඒ මොකද්ද? ඒකේ ධර්ම නියාමයට අනුව නරක එක මෙනෙහි කරනකොට නරක ධර්මය මෙනෙහි කරනකොට ඒක අයින් වෙනවා. හොඳ ධර්මය මෙනෙහි කළත් නොකළත් යන්නේ නැහැ. ඒකයි අර මේ අර ධම්මපදයේ ගාථාවේ පෙන්වන්නේ අර අකුසල චේතනාව අරක වශයෙන් පසුපස එනවායි කුසල චේතනාව ඡායාව වගේ නෙවෙයි කියලා ඔය වෙනස පෙන්වන්නේ ඒක. කොච්චර මෙදී කළත් කුසල් සිත ඒවම පවතිනවා. ඇයි මේ කුසල් සිතේ කියන එක අපේ ළඟ තිබෙන එක. මේ බාහිරින් අපි එකාසු කරගන්නේවයි අකුසල. අකුසල ලයින් කරපු හැටි ඉතුරු එන්නේ කුසලසූරේ. ඒකේ වර්ග දෙකක් ඉතින් ලෞකික කුසල් ලෝකෝත්තර කුසල් කියලා තියෙනවා හැම වෙලෙම අර අකුසල චේතනාව අකුසල ගතිය අකුසල ධර්මයේ මෙන්න ලෝභ හිත මෙන්න ද්වේෂ හිත කියලා ඉන්නකොට ඒක යන්නේ ඇයි ඒක යන්නේ ඒ මෙනෙහි කිරීම නිසා ඒක පවතින තියෙන උදව්ව ලැබෙන්නේ නැහැ ඒක නිසා කියන්නේ ඊළඟට මෙන්න අලෝභ හිත. කොච්චර කොට අලෝභ හිත තියෙන. ඒක අලුතෙන් ආපු එකක් නෙවෙයි ඒක ජීවිතය ඇතුලේ තියෙන. අපි මේ පිටෙන් ප්‍රකාශ කරගෙනයි මේ නරක කරන්නේ. ඒක මුලින් දරම. පටන් ගත්තේ මෙහෙම එකාසු වෙවි නරක කෙන එකයි. ඔන්න මනෝයුත්තම් කියන්නේ. හැබැයි නොතේරෙන තැන් තියෙනවා නම් ආ අනවෙත්තං සතිමේ පාලපාච. ඒකට බුදුහාමුදුරුව අදාරනවා මගේ සිහිය සිහිය කියන්නේ හඳුනා ගැනීම. තමයි කෙවිතයි හිවලයි. ඒ සිහියේ හිවලයි කෙවිතයි කියලා දෙකක් පෙන්වන්නේ මොකද? දෙකම එකටයි යන්නේ. මොකද හීවලේ කියන්නේ අර එක රවුමක් ගිහිල්ලා ඊළඟට අර නගුල නගුලිස කියන්නේ අර කැඩිච්ච තැන ඉඳලා. මොකද එකින් එකට හාවෙවි පොළොව හැරෙන්න දුරස්තරෝ කියන්නේ නැහැ. එකක් ගාවින් ඊළඟට යනවා. එකක් ගාවින් ඊළඟට යනවා. ඒ හීවල කැඩෙන්නේ නැතු යනවා කියන ඕකද. ඉතින් අන්න ඒක හීවලයි කෙවිතයි කිව්වේ මොකද මේකට? සිහියෙන්. සිහියෙන් තමයි අර සිහි එකම සිහියෙන් තමයි අර හීවල හරියට යනවා වගේ සිතිද නිවැරදි මාර්ගයේ එකින් එකට එකකටවත් වැරදි මාර්ගයටපත් වෙන්නේ ඉඳ නොදී හැම සිටවිල්ලක් ඒකට අපි ශාස්ත්‍ර නිදසුනක් කියනවා නම් දැන් තමන් මෑණියෝ ගැන හිතන එක්කෙනා ඒ සිටවිල්ල අම්මාට ගැන සිතනකොට දරුවන්ගේ ලොකු දයාවක් කරුණාවක් උපදිනවා ඊළඟට අම්මගේ නොහික්මන ක්‍රියා ඒ එකම එතකොට නෑ ඒක කොහොමුණක් ඒ අම්මගේ ගති කියලා ඒක අස් කරන්න ඕන. අස් කළා අම්මව හිතන්න. ඒකට සමාව දීදී එකෙන් එකට හීවැල යන්න වගේ කොයි නිමිත්තේ හරි ඒ සිතිවිලි එකෙන් එකට දැන් සමහරු ගැන මේ මිනිස්සු බොහොම හොඳයි හොඳ හිතවත් මිනිස්සු. නමුත් මිනිහා අදි ගහනවා බොනවා දීපාව යකාවක්. අර ඒ සිතවිල්ලට එයාට Tamanda අකුසලයක් නොවෙන්න එයාගේ බීමච්චම ගැන සිතවිල්ල තමාට අකුසලයක් නොවෙන්න සිතන්න දැන ගැනීමයි කීවැල නොකඩා යනවා වගේ ඉස්සෙල්ලා එපිනියා හොඳයි මට මේකිනුත් මට නරකක් නැහැ. අන්න එහෙම එකින් එකට සිතවිලි ගෙනියන්න ඕන බව පෙන්නනවා බුදුහාමුදුරුවෝ කියනවා ඒක සිහියෙන් කරන්න. සිහිය කියලා කිව්වේ තමාගේ සිත දෙතට අවධානය යොමු කරමින් සිතෙන් කෙරෙන ක්‍රියාව බලමින් ඉඳීමයි සීලිය කියන්නේ. ඒකට ඒ වෙලාවට ඒ දැන් කෙනෙක් ගැන හොඳ කතා කරනකොට ඒ යාගේ නරක මත වෙන්න පුළුවන්. නමුත් ඒකටත් ඒකත් හොඳ අතර පෙල්ලලා මේකට එක්කාසු කරන්න. ඔක්කොම හොඳයි. ඔක්කොම හොඳයි. නරකේ කිව්වොත් Taman කේන්ති යනවා, මනාප වෙනවා, පිටිකිලි වෙනවා. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා හීවැල වගේ හීවැලයි මගේ සිහියයි. ඒකාන්ත යන. කොට කෙවිතින් කරන්නේ මොකද්ද? එහාම හැනකොට තට්ටු කරන අන්න එකට තමයි මානසිකාරය. තට්ටු කරන. මේ පැත්තට යනකොට එහෙන් තට්ටු කරනවා මේ පැත්තට යනකොට මේ තට්ටු කරනවා. ඒ කියන්නේ ලෝභයෙන් ලෝභයෙන් චිත්ත මෙවුව වෙනකොට ඒක මානසික මෙනෙහි කරනවා. ද්වේෂෙන් චිත්ත කලමිනකොට ඒකත් මෙනෙහි ඔකට අසු කිරිල්ලවා. බුදුහාමුදුරුවෝ ඔන්න ඔය ගාථාවෙන් ඔව් කසී බාරද්වාජිට මේ සීහාණ්ඩ උන්වහන්සේ ආම්පන්නේ පාවිච්චි කරපු පැටි කිව්වා. ඔව්. නන්වෙන්නේ හරක් තට්ටු කරන්නේ. අරක ඒ පැත්තට මේ පැත්තට හරවන්න ඕන වෙලාවට නගින්නද වැඩ. ඒකට හරන කයි පහට යන්න යනකොට යන පැත්තට ලීයෙන් තට්ටු. ඒ ලීයෙන් තට්ටු කරපුවාම හරක දන්නවා මං නොගින්න. ඒකට දැන් හිතෙන්න පුළුවන්. අයි දන්නේ මදින්නත් කියලා. නමුත් ඊට වඩා දැනීමක් ඇති වෙන තට්ටු කරනකොට හරකයි ලියෙත් පාරට බය නිසා තට්ටු කරනකොට විජහට යනවා ඒක. අදිනකොට එයාගේ බලය පාවිච්චි වෙන්න පුළුවන්. නොහිපිරි වෙනකම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ලීයෙන් තට්ටු කරපුවාම අරු දන්නවා තවත් ජොස් තවත් වදිනවා ඒක නිසා මේ පැත්තට වෙනවා කියලා හැරෙනවා. අන්න ඒ දෙක පෙන්වන්නයි ඔය යොත්තන් ඒකයි ලණුවයි කෙවිතයි දෙකක් වෙන්නේ. ආ. ආ දැන් මේක යොමු යොමු වෙන්න ඕන ආරෝපණය වෙන්න ඕන සිතට. ආ. දැන් ඔන්න යොත්තන් කියලා කිව්වේ මොකද්ද? සිත යමක් සිතත් එක්ක සම්බන්ධ වෙනකොට ඒකෙන් තමන්ට සිදුවෙන අනත්ත්‍ය පෙන්නකොට අනත්ත්‍ය පෙන්නකොට අර සිතේ බයක් ඇති වෙනවා ඒ අනත්යේ පෙන්වන පෙන්වීම හරියට අර කෙවිතෙන් තට්ටු කරන්නේ. එතකොට අනත්යයට බය ඒ කියන්නේ ආදීනව ඥානෙ. එතකොට යොත්ත කියලා අභිනය කියන්නේ අභිනයක තමයි ක්ලේශ ධර්මයක් ආවොත් ඒක මානසිකාරයෙන් මෙනෙහි කරනකොට ඒක හඳුනනකොට අන්න ඒක අර හරකව අදින්න වගේ ඒ මෙනෙහි කිරීමෙන් නිසි තැනට කියන්නේ ඒ ධර්ම වලින් කුසල ස්වરૂපයේ සිටට එන්න අරක අදින. අදිනවා කියන්නේ අරකින් ඒ පැත්තට නොයන්ද සිත අදින ක්‍රමයක් තමයි බුදුහාඳුරු පෙන්වන්නේ ඔය මානසිකය. එතකොට ඒ දෙකේ වෙනස ඒකයි. අතෙන්දී ආදීනව සලකන්න ඕන මේකෙන් වෙන අනර්ථය ඒක තට්ටු කරනවා. මේක යන්න නොදී අදිනවා දෙක දෙකෙන් කෙරෙන්නේ. හැකෙන්න බලපා ගැනීම මොකද මනසේ අවධානය යොමු ඔව් දෙකයි එතන තියෙන්නේ දෙකෙන්ම අර කරන්නේ තට්ටු කරනවා කියන්නේ ඕක කළොත් මෙන්න මේ විපාකය මුට ලැබෙනවා කියලා ඒක ආදීනව තලකුණ. එතකොට විජහට සිත මෙහෙම වෙනවා. එතකොට අරකින් පෙන්නන්නේ අර නරක පැත්තට ඇදිලා යන එක ඇදලා ගන්නවා මානසිකාරයෙන් හොඳ පැත්තට. අර සීවැලේ ගමනේ යෙදෙන්න. ඒ වගේ සිතෙන් සිතත් ඒකයි නිසිමග හොඳ අදහස් වල යන අතරේ මොකක් හරි විකෘතියකට වැටෙන්න පුළුවන්. එතකොට මෙන්න විකෘති දැනනවා කියලා අදිනවා වගේ තමයි. ආයි පාර කරමුත් දෙන්න. අහන්න අහන්න. ඔව් කුසල සිතේ මේ ශ්‍රද්ධාවකින් කියනවා. මොකද අපේ ළඟ අපි ගියා මුල ඊටම්ම මේ කෙලෙස් මිශ්‍රණය එක්ක එනවා අර කෙලෙස් මිශ්‍රණය තමයි බලපාන්නේ. කෙලෙස් අයින් කරන්න ගන්න අදහසයි කෙලෙස් අයින් කරන්න ගන්න අදහසයි ශ්‍රද්ධාව කියන්නේ. ඒකෝ මේ කිලුටු ගති අයින් කරන සීනෝ සීනෝ නම් ඔක්කොම අයින් වෙලා නම් දැන් බුදුහාමුදුරුවෝ ගාව කිසි කිලුටක් නැත්තම් නැති නිසා උන්වහන්සේට කිව්වා අස්සද්දයි කියලා. උන්වහන්සේට ශ්‍රද්ධාව. ඒකෝට දැන් මේ අපේ අපේ සිතේ අපේ සිතේ අර දැන් ප්‍රශ්නට මම පිළිතුරු දුන්නා ශ්‍රද්ධාව තියනවාද කියලා අහපුවාම ඔව් කිව්වා. ඒකට බුදුහාමුදුරුවෝ ස්පූර්ණ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති කරලා. අපි ලෞකික වශයෙන් කෙලෙස් නැති කරලා චිත්ත හදාගෙන ඉන්නවා. අපේ ශ්‍රද්ධාව තියෙන්න ඕන ඒ කුසල ස්වરૂපය පවත්තා. ඒකට තීරවනම් සද්ධාව වැඩ කරන්නේ වැඩ කිරීම මොකද්ද ආරක්ෂා කරගෙන ඉඳී ඒතර බුදුහාමුදුරුවෝ ගාව සද්ධාව නැති කිව්වේ ආරක්ෂා කරන්න කිසි දෙයක් නැහැ මොකද දැන් ඉතින් අකුසල් හදන කෙලෙස් මුකුත් නැහැ ඉතින් ඒක නිසා මේක කුසලයේ පවත්වන්න ඕනේ කියලා හිතන්න ඕනේ නැහැ ඒක නිසා ඒක නිසා කුසලය ලෞකික වශයෙන් තියෙන පුද්ගලයාගේ ශ්‍රද්ධාව නිතරම පවතින. ඉතින් නැත්තම් ඒක ගලාගෙන යනවා. අකුසලය අයින් කරන්නයි ශ්‍රද්ධාව උපදවන්නේ. හොඳයි ඒකයි ඒකට පිළිතුර. ඉවරයි. හොඳයි පින්දතිනේ මම හිතනවා මේක. දේශනාව විග්‍රහ වෙච්ච කරුණු තේරෙන්න ඇති. ඉතින් අනිත් ආසා ඉතින් ඉඳ ලැබෙන හැටි. නමුත් එන තවත් එකක් කියන්න. එන්න සම්බුද්ධ නෑ නෑ සමුදා සමුදාය නායකය කියන්නේ සමුදා පන්ති නැති කියන්නේ. ඒක සෙනසුරාද කිව්වම හරි නේ. හොඳයි දැන් මේ පින්නම් පිළිස මේ අලුතෙන් මේ සූත්‍රයක් ආරම්භ කළා මම හිතුවා මේක කීපෝ විලා කියලා තියෙයි කියලා. ඒ මම හිතනවා මේ මට මතකත් තිබුණේ මේ සංඝයා වහන්සේලාට කරපු දේශනේ. හොඳයි මේ විදිහ අපි ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ජීවිත සංසිල්ලේ පැත්තට හරවා ගැනීමද කරපු දේශනාවල් නිකම් වැළලිලා වගේ නිකා ඒවා නිකම් සම්පූර්ණයෙන් වැහිලා තිබුණා. නමුත් සියලුම දිවිරාජ සම්මයා පිටින් අපිට ඒවා මතු කරගෙන ඒවා ධර්ම ස්වરૂපේ ජීවිතයත් එක්ක තීර්මත්කතු පාවිච්චි කරන්න පුළුවන් අත්‍යක් නිසා ඒවා දිනු කරන්න පුළුවන්. නොදන්නකොට යෝගාරියට ගෙන යන්න. ඒ විදිහේ දිනු වීමට ධෛර්ය වමනා ගන්න බලවත් ආසාවක් මේ පිළිසින් ඒ විදිහේ ධර්ම තේරුම් ගැනීමෙන් ජීවිතයට වෙන්නා වූ යහපත් සලකා සතු වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානවලටත් අපාපැසු කරන්නා වූ ස්ථානවලටත් අධිභූත සියලුම ජීවරා සමුයා මේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නිසි මාර්ගයේ ගමන් කරවමින් ඒ නිසි රසය ඒ විමුක්ති රසයේ මුක්ති විඳිය ගැනීමට සුසෝ වීමදී එක්සහාය කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිවරාජ සමූහයටත් තම තමන් නම් ඉන්න සීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් බෝධ පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සීල දුක් නිවාලන්නා වූ අමාමහ නිවන් පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා ධම්මේ කියන ගාථාව ආකාශත්තාජ බුම්මති ඥාතේන වින්දෙන්නි ධම්මේ ඥාන සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලිච්ච නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාසේ සමිජ්ජතු